都沉默。 අපි මේ ධර්ම දේශනාව තුළින් තුමතුල්ලාට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ ඉන්ද්‍රිය සංවර සීලය පිළිබඳව. මොකද සාමාන්‍ය අපි ගිහි පැවිදි අපි හැමදෙනාම සිල් ආරක්ෂා කරනවා. ගිහියන් හැටියට මෙයන් පන්සිල් රකිනවා. ආදි වර්තමක සීලය ආරක්ෂා කරනවා. උපෝසථ අෂ්ටාංග සීලය රකිනවා. නවාංග උපෝසථ සීලය ආරක්ෂා කරනවා. ගහස්ස දස සීලය රකිනවා. මේ ජීවන් රකින සීල. එතන විසුන් වහන්සේලා හැටියට සාමයේ සීලය උපසම්පදා සීලය කියන මේ ශික්ෂා ආරක්ෂා කරනවා. එන්නතුන මේ ශික්ෂාවන් කිහි හරි පැවිදි හරි කෙනෙක් ආරක්ෂා කරන මේ ශික්ෂාපද අපි මේ සිල් ආරක්ෂා කරන්නේ නිවන් අවබෝධ කරගැනීමේ අභිලාෂයෙන්. එහෙමනම් සත්‍ය විසුද්ධියේ පළවෙනි විසුද්ධිය තමයි සීල විසුද්ධිය. හැබැයි ගියේ කරි පැවිද්දේ කරි මේ ශික්ෂා පදිතික ආරක්ෂා කළ පමණින් සීල විසුද්ධිය සම්පූර්ණ වෙන්නේ නැහැ. කියන්නේ නිවන් පිණිස උපකාර වෙන සීලයක් බවට ඒ සීලෙපත් වෙන්නේ නැහැ. දැන් ගොඩාක් අය කියනවානේ මම පංචිල් ලකින කෙනෙක් කියලා කියන එක හරි වටිනවා. මම මේකම අව탁සේරු කරනවා නෙවෙයි. හැබැයි තුන්නතු මේක නිවන් පිණිස උපකාර වෙන්න නම් ඉන්ද්‍රිය සංවර සීලයේ තියෙන්න ඕන. දැන් බලන්න යම් කෙනෙක් මේ ශික්ෂාපද පහ නැත්නම් සම්පදා භික්ෂුවක් නම් තමන්ට තියෙන ප්‍රධාන ශික්ෂාව 227 ආරක්ෂා කරනවා. හැබැයි එක ශික්ෂාපදයක්වත් කැඩෙන්නේ නැතිව ආරක්ෂා කරනවා. නමුත් පින්නතුනේ මේ ශික්ෂාපද ටික ආරක්ෂා කරමින් ඇහෙන් රූප ගලබලා කිලිස් වගුරනවා නම් කනෙන් ශබ්ද අසාසා කිලිස් වගුරනවා නම් නාසයෙන් ආග්‍රහණය කර කර කිලිස් වගුරනවා නම් දිවෙන් රස විඳ විඳ කෙලස් වගුරවනවා නම් කයට පහස ලැබමින් කෙලස් වගුරවනවා නම් ඒ සීලය පරිපූර්ණ සීලයක් වෙන්නේ නැහැ. මනසට අරමුණු ගන්නමින් කෙලස් වගුරවනවා නම් ඒ සීල විසුද්ධියක් බවටපත් වෙන්නේ නැහැ. එහෙමනම් අපේ බෞද්ධයන්ගේ කායන පරමාර්ථය තමයි නිවන සාක්ෂාත් කර ගැනීම. නිවන සාක්ෂාත් කර ගන්නට නම් මේ ශික්ෂාපද ආරක්ෂා කරන ගමන් ඉන්ද්‍රිය සංවරය 100% තියෙන්න ඕන. පින්නතුන් මේ ඉන්ද්‍රියන් පිළිබඳව මට හිතෙන්නේ මේ ආයතන පිළිබඳව අපේ බෞද්ධයෝ කතා කරන හරිය අඩුයි. ළඟ මේ පිළිබඳව නිවන යොදනව හරිය අඩුයි. නමුත් මේ ආයතන පිළිබඳව අපිට මේට වඩා ලොකු අවධානයක් තියෙන්න මොකද මේ ආයතන හරහා තමයි අකුසල් සිද්ධ වෙන්නේ. මේ ආයතන හරහා තමයි කුසල් සිද්ධ වෙන්නේ. මේ ආයතන හරහා තමයි සසර කෙටි වෙන්නේ. මේ ආයතන හරහා තමයි සසර දික් වෙන්නේ. එහෙමනම් මේ ආයතන පිළිබඳව අපි හොඳ අවබෝධයක් ඇති කරගැනීම හරි වටිනවා. දැන් බලන්න මෙතන ඉන්න මේ පිළිස අපි හැමදෙනාම ජීවත් වෙනවා කියලා කරන්නේ මොකද්ද? ජීවත් වෙනවා කියලා අපි කරලා තියෙන්නේ ඇහෙන් රූප බැලුවා. කනෙන් ශබ්ද ඇහුවා. නාසයෙන් ආග්‍රහණය කළා. දිවෙන් රස වින්දා. කයට පහස ලැබුවා. හිතට අරමුණු ගත්තා. දැන් අපි කියනවානේ අනේ මම නම් තේරෙන කාලේ ඉඳලා දුක් විඳ කෙනෙක්. එහෙම මිනිස්සුන්ගේ කටයුතු නිතරම තියෙන එකක්. තව සමහර කෙනා ආවල් කෙනා නම් හොඳට සැප විඳිනවා කියලා. එහෙමනම් මොකද්ද ඔය දුක් විඳිනවා සැප විඳිනවා කියලා කියන්නේ? මේ ඇහැට Taman අකමැති අරමුණු ලැබෙනවා නම් ඔන්න දුක. ඇහි දුක. කනට Taman අකමැති ශබ්ද ඇහෙනවා නම් දුක. නාසයට Taman අකමැති ආග්‍රහණ ලැබෙනවා නම් දුක. දිවට අකමැති රස ලැබෙනවා නම් දුක. කයට අකමැති පාස ලැබෙනවා නම් දුක. සිතට අකමැති අරමුණු නම් එන්නේ දුක. දුක කියලා කියන්නේ මේ ආයතනයන්ට තමන් අකමැති දේවල් ලැබීම තමයි දුක. වෙන දෙයක් නෙවෙයි. සැප කියලා කියන්නේ මොකක්ද? මේ ආයතනයන්ට තමන් කැමති දේවල් ලැබෙනවා නම් ඔන්න සැප. අපි සැප විඳින කෙනෙක් කියලා කියන්නේ ඕකට. ඇහැට තමන් කැමතුම ප්‍රියමනාප රූපම නම් පේන ඔන්න සැප. කනට ඉතින් විතරේම සැප තමන් කැමති අහනවලම නම් ඇහෙන්නේ. තමන් වර්ණා කරනවා නම් එයා හොඳයි, එයාගේ වැඩ හොඳයි, එයා හරි පිළිවෙලයි. එයාම කවුද කැමති නේද? ඔන්න සැප කනේ සැප. නාසයට තමන් කැමතිම සුවඳ නම් ලැබෙන්නේ ඔන්න සැප. දිවට තමන් කැමති රස නම් ලැබෙන්නේ ඔන්න සැප. කායට තමන් කැමති දේවල් නම් ලැබෙන්නේ ඔන්න සැප සිතපත් තුන් තමන් කැමති කැමති මනෝලෝකෙ ඉන්න පුළුවන් නම් ඔන්න සැප උන් බලන්න පින්නතුන මේ ආයතන හරහානේ මේ සියලු දේවල් සිද්ධ වෙන්නේ. දැන් මේ රටේ ඉන්න ප්‍රධාන පුරවැසියට අපි හිතමු බොහොම ඉහළින් ඉන්න කෙනෙක් හිතමු. ආ ධනවත් කෙනෙක් හිතමු. එයාට ආයතන 20ක් 30ක් තියෙනවා. එයාට තියෙන මේ හය අපට තියෙන්නේ මේ හය. අපි සැප විඳිනවා කියලා කියන්නේ ඉතින් මේක කැමැති පැත්ත අපට ලැබෙනවා නම් සැපයි අකමැති පැත්ත ලැබෙනවා නම් දුකයි එහෙමනම් මේක තමයි අපේ ලෝකය මේ ලෝකයේ තේරුම් ගත්තොත් බොහොම සැහැල්ලුවෙන් අපිට ජීවත් වෙන්න පුළුවන් එහෙමනම් පින්නතුනේ අපි හැම දිනම මේ ඉන්ද්‍රිය සංවර සීලයේ පිළිබඳව හොඳට අවධානය යොමු කරන්න ඕනේ නැහැ කියලා කිව්වහම අපට තේරෙන්න තියෙන මේ මස්කුලිය නෙවෙයි නේද? ඒ ඇස මැද තියෙනවා පතන හතක් පිළිපිරිච්ච අනේ කලුන් ගිරියාව මැද ඒකට කියන චක්කු ප්‍රසාදේ කියලා. එතකොට මෙන්න මේකට තමයි රූප පේන්නේ. හැබැයි රූප පේන්න හිත සම්බන්ධ වෙන්නත් ඕන. හිත නැතුව රූප පේන්නේ නැහැ. ඊළඟට කන ගැන කිව්වොත් මේ කන අපට පේන්න තියෙන මේ කම්පෙත්ත නෙවෙයි කන මැද බොහොම අර තාම සියුම් දෙයක් මුචි නූලක් වගේ මුද්දක් වගේ සකස් වෙලා තියෙන තැනක් එතෙන්ද කියන සෝතප්පකාදී කියලා. එතෙන් තමයි ශබ්ද දැනෙන්නේ. හැබැයි සිත සම්බන්ධ වෙන්න ඕන. නාසයටත් එහෙමයි. නාසයෙන් අපිට පේන්න තියෙන මේ හිල් එක නෙවෙයි. ඉතින් නැද්ද කියනවා ධර්මයේ සඳහන් නම් හරියට එමු කුඩයක් වගේ. තමයි දෙන්න තමයි මේ ගඳ සුවඳ දැනෙන්නේ. ගාන ප්‍රසාදය. ඊළඟට පින්නතුන් ජීව. මේ දිවේ හැමතැනම රස දැනෙන්නේ නැහැ. මේ දිවේ මඟ නැත්තම් මේ කෙලවර කියනවා නෙළුම් පෙත්තක් නැත්තම් මානුෂ පෙත්තක් වගේ හැඩයෙන් යුක්ත තනක් අග කෙලවරකට තමයි මේ රස දැනෙන්නේ. ඊළඟට පින්නතුනි මේ කය ගත්තහම මේ කයෙහි දත් වලට, කෙස් වලට, නියපොතු වලට මේ කාය ප්‍රසාදේ නෑ. අනිත් හැම තැනකට අර පුළුවන් කෑල්ලකට තෙල් ටිකක් දැම්මා වගේ මුළු කයේම පැතිර පවතින දෙයක් තමයි කාය ප්‍රසාදේ. මන කියලා කියන්නේ අරමුණු මන බලන නිසා තමයි මන කියලා කියන්නේ මේ විඥාණයමයි මේ සිතමයි. එතකොට මේ ආයතන පිළිබඳව හොඳ අවබෝධයක් අපිට තියෙන්න ඕන. එතකොට පින්නතොනේ දැන් අපි හැම දෙනාම දන්නවා මේ අපි ළඟ තියෙන ආධ්‍යාත්මික ආයතන හය. ඇස, කන, නාසය, දිව, ඊළඟට මේ කය සහ සිත. එතකොට මේ ආධ්‍යාත්මික ආයතන හය අපි ගන්නවා. ඊළඟට මේකට ගෝචර වෙන හයක් අපි දැනගන්න ඕනේ. ඒකට කියන බාහිර ආයතන කියලා. මොනවද මේකට ගෝචර වෙන්නේ? ඇහැට ගෝචර වෙන්නේ මොකද්ද? රූප. කන්ට ගෝචර වෙන්නේ ශබ්ද. නාසයට ගෝචර වෙන්නේ ගඳ සුවඳ. දිවට ගෝචර වෙන්නේ රස. කයට ගෝචර වෙන්නේ පහස. සිතට ගෝචර වෙන්නේ අරමුණ. එතකොට බලන්න මෙන්න මේවත් අපි තේරුම් ගන්න ඕනේ. රූප කියවහම රූප කියන එකේ තේරුම මොකක්ද? රූපපීති රූපං. රූප කියන වචනේ තේරුම සීතලෙන් මුසුමෙන් විනාශයට පත් වෙන නිසා. පතවියාපෝ තේජෝ ආරෝ කියන සතර මහා භූතයන්ගෙන් සකස් සිත් දෙය තමයි රූප කියලා කියන්නේ. ඒක දැන් අපිට පේන දැන් අපිට පේන්න තියෙන මේ ඇහැ අනිත්‍යයි. ඒකට ගෝචර වෙන රූපයක් අනිත්‍යයි. ඊළඟට පින්නතුනේ දැන් කාට ගෝචර වෙන මොනවාද සත්‍ය. ශබ්දය ධර්මයේ සඳහන් කරන රූපයක් ඇටියට. ඊළඟ නාසයට ගෝචර වෙනවා ගඳ සුවඳ. දිවට ගෝචර වෙනවා රස. ඊළඟට කයට ගෝචර වෙනවා පහස. සිතට ගෝචර වෙනවා අරමුණ. එහෙනම් දැන් පින්නක් හැම කෙනෙක්ම හිතට ගන්න ඕන ආධ්‍යාත්මික ආයතන මේ බාහිර ආයතන අනිත්‍යයි. කාටවත් මෙතන නැගිටලා කියන්න බෑනේ මේවා නිත්‍යයි කියලා නේද? මොකද මේක හොඳට දැන් මේ පිළිවෙලට හිතට හිතේ තියාගත්තොත් මේක තමයි පිළිතුරු විපස්සනාව කියලා කියන්නේ. ඔන්න දැන් ඇහැ තිබුණාට රූප තිබුණාට අපිට රූප පේන්නේ නැහැ නේද? දැන් මෙතන ආක් තියෙනවා, ඉස්සරහින් රූප තියෙනවා, රූප පේනවා. නෑ. මේ දෙක එකතු කරන පාලමක් තියෙනවා. ඒ පාලමට කියනවා විඥානය කියලා. ඒකට අපි කියනවා ඇහැ රූපය එකතු කරන පාලමට කියනවා චක්කු විඥානය කියලා. ඊළඟට කනයි ශබ්දය එකතු කරන පාලමට කියනවා සෝත විඥානය. ඊළඟට නාසයයි ගඳ සුවඳයි එකතු කරන පාලමට කියනවා ගාහන විඥාන. දිවයි රසය එකතු කරන තැනට කියනවා ජීවහා විඥාන. කායයි පහසයි එකතු කරන තැනට කියනවා කාය විඥාන. එතකොට බලන්න පින්නතුන් මනසයි අරමුණු එකතු කරන අවස්ථාවට කියනවා මනෝ විඥාන. එතකොට බලන්න මේ දැන් අපි දැනගත්ත ආධ්‍යාත්මික ආයතන ගැන දැනගත්ත බාහිර ආයතන ගැන දැනගත්ත මේ දෙක එකතු කරන මේ ස්වභාවය ගැන අපි දැන් දැනගත්තා. තරමක් දුරට. එතකොට බලන්න දැන් අපි යම්මදර තේරුම් අරගන්න ඕනේ ඇහැ කියන කණිත්‍යයි නිත්‍යයි කියලා කාරණා කියන්න බෑ. එතකොට මේ හම්බෙන රූපත් අනිත්‍යයි අපි කොච්චර රූප දැකලා තියෙනවද නිත්‍ය මාර්ග. නෑ මේ හැම එකක් අනිත්‍යයි. ඇහැයි රූපයයි කියන මේ කණු දෙක උඩ ඇහැයි රූපයයි කියන මේ කණු දෙක උඩ තියෙන මේ දෙක එකතු කරන එක නිත්‍ය වෙන්න බෑනේ එහෙනම් විඥානයක් අනිත්‍යයි. අනිත්‍ය දෙකක් උඩ තියෙන එකක් දැන් අපි හිතමු දැන් මේ බිල්ඩින් එක නැත්තම් මේ ගොඩනැගිල්ල අනිත්‍ය නම් මේක උඩ තියෙන දෙයක් නිත්‍ය වෙන්න පුළුවන්. දැන් ඒ වගේ ඇහැයි රූපයයි අනිත්‍ය නම් ඒ දෙක එකතු කරන එකක් අනිත්‍යයි. ඊළඟට පිනතුන මේ තුන් දෙනාගේ එකතුවට අපි කියනවා ස්පර්ශය කියලා. ස්පර්ශය කියලා කියන්නේ ඇහැයි රූපයයි සිතයි මේකට කියන ස්පර්ශය කියලා. පස්ස. කනයි ශබ්දයයි හිතයි මේ එකතුවට කියන ස්පර්ශය කියලා. නාසයයි ගඳ සුවඳයි හිතයි මේකටට කියන ස්පර්ශය කියලා. දිවයි රසයයි හිතයි මේකටට ස්පර්ශය කියනවා. කයයි පහසයි හිතයි මේකටට ස්පර්ශය කියනවා. මනසයි අරමුණේ විඥානයයි මේකටට කියන ස්පර්ශය කියනවා. එහෙමනම් ස්පර්ශයත් අනිත්‍යයි. ඒක කොහොම අනිත්‍යයි කියන එක අපි දැන් දන්නවා. එහෙමනම් මේ අනිත්‍ය දේවල් එකතු වෙලා දැන් ස්පර්ශය නිසා සකස් වෙනවා වේදනාව. අපි සාමාන්‍ය වේදනාව කියන්නේ දුක් විඳිනකොට විතරක් අපි වේදනාව කියන්නේ. දැන් සමහර කියන්නේ මම මේ විතර ලොකු වේදනාවකින් ඉන්නේ කියනවා. ඒ කියන්නේ දුකක් විඳිනවා නම් විතර වේදනාවක් කියන්නේ. සැපක් විඳිනකොට කවුරුත් කියනවාද මම මේ වේදනාවක් විඳිනවා කියලා. එතකොට කියන්නේ අපේ ව්‍යවහාරයේ පුරුදු වෙලා තියෙන වේදනාව කියන්නේ දුක් විඳින දුකයි. නමුත් ධර්මයේ වේදනාව කියලා කියන්නේ සැප විඳීමටත් කියනවා දුක් විඳීමටත් කියනවා මධ්‍යස්ථ වේදනාව විඳීමටත් කියන වේදනාව. එතකොට බලන්න මේ තුන් දෙනාම එකතු වෙන නිසා වේදනාවක් හටගන්නවා. දැන් බලන්න ඇහැයි රූපයයි එකතු වෙලා විඥානයේ සහයෝගයෙන් අපි රූපයක් දැක්කාම අපි කැමති නම් සැප වේදනා. අකමැති නම් අපිට අත්දැකීම කෙලෙස් දකින්න දුක් වේදනා. සාමාන්‍ය ජීවන ජීතර දුරේ හැමදාම දක්න දේවල් ටික දකින්නකොට සැපකුත් නැහැ දුකකුත් නැහැ මධ්‍යස්ථ වේදනා. ඒකට බලන්න පින්නතුනේ මේ සංඥාව එකතු වෙන නිසා යම් සිතයක් තුලින් අපිට වේදනාවක් හටගන්නවා. සැපක් හරි දුකක් හරි මධ්‍යස්ථ වේදනාවක් හරි හට ගන්නවා. මේ වේදනාව නිසා තණ්හාවක් හට ගන්නවා. නේද? දැන් කැමති දෙයක් නම් අන්න කාම තණ්හාව මොකක්ද තණ්හාවක් ඇති වෙනවා. අකමැති දෙයක් නම් තණ්හාවකට ගැටීමක් එතන ඇති වෙනවා. එතකොට බලන්න මේ ආයතන පිළිබඳ මොන තරම් අවධියක් අපිට තියෙන්න ඕනද? මේ ආයතන වලින් තමයි පින්න තුලි කෙලෙස් පුදුම විදිහට ගලන්නේ. ඊළඟට කන සම්බන්ධව පොඩිදුරු තේරුම් ගන්න ඕන. කන සම්බන්ධව මේ කන කියන්නේ අනිත් එකක් ඒකට හම්බෙන රූප ශබ්දත් අනිත්‍යයි ඒ දෙන්න එකතු කරන විඥානයත් අනිත්‍යයි ඒ තුන් දෙනා එකතු වෙන කියන ස්පර්ශය කියන ස්පර්ශයෙන් තමයි වේදනාවක් නිදිද වෙන්නේ දැන් අපිට කන නිසා වුණ අපිට දැනන කියලා ආරම්භ කියනකොට එන්න දුක් වේදනාවක් ඊළඟට අපි වර්ණනා කරනකොට සැප වේදනාවක්. ඒක උදාහරණ ඇලීම හරි ගැටීම හරි. නාසයෙන් පෙනෙන වේදනාව. නාසයයි ගඳ සුවඳයි එකතු කළා විඥාණයෙන් එකතු ස්පර්ශය කියලා කිව්වා. ඒ ස්පර්ශය නිසා සැපක් හරි දුකක් හරි හටගන්නවා. දිවනුත් කොහොමද වෙන්නේ? දිවයි රසයයි හිතයි මේකතු වෙන නිසා මොකද උනේ? එක්ක සැපයක් එක්ක ගැටීමක්. කයටත් එහෙමයි, සිතටත් එහෙමයි. එතකොට බලන්න පුළුවන් මෙන්න මේ විදිහට අපි මේක බෙද බෙදා බෙද බෙදා බලන්න පුරුදු වෙන්න ඕන. බෙද බෙදා බෙද බෙදා බලනකොට තමයි මේක යථාර්ථය අපට හොඳට තේරෙන්නේ. මොකද මේකට තමයි අපි අහු වෙලා තියෙන්නේ. දැන් බලන්න දැන් සමහර දේශනා තියෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි යම් කෙනෙක් මේ ඇහෙන් රූපයක් දැකලා ඒ හා සම්බන්ධව හිත පවත්වනවට වැඩිය හොඳයි කියනවා අර රත්පිච්ච යකඩේසි යකඩයක් හොඳට රත් කරලා එහා පයින්නේ හොඳයි කියලා. බුදුරජාණන් වහන්සේ මහා කාරුණිකයිනේ. බලන්න උන්වහන්සේගේ ප්‍රකාශනේ යම් කිසි කෙනෙක් මොනවාරි රූපයක් දැකලා අලීමක් හරි ගැටීමක් ඇති වෙන රූපයක් දැකලා සායා ලස්සනයි කියලා ඒ විදිහට විඥානය පවත්වන වැඩි හොඳයි කියනවා. යකඩ රක්තිත් යකඩ දෙක නැහැ කයින් එක. මොකද ඇහැ කැන්නත් ඒක ඒ ජීවිතේ විතරයි. නමුත් ඒ හා සම්බන්ධව සිත් පවත්වනවා කියලා කියන්නේ ඊට වඩා දහනකයි. එහෙම නැත්නම් අපි කොච්චර වරද්දා ගැනීමක් මේ ධර්මයේ ලැබිලා මේ ඇහැ නිසා අපි කොච්චර ක්ලේශ ධර්මයන් ඇති කර ගන්නවාද කියන එක අපි තේරුම් ගන්න ඕනේ. ඔය සූත්‍ර දේශනාවලින් පැහැදිලි වෙන්නේ ආයතන පිළිබඳ අපේ අවධානය වැඩි වෙන්න දැන් බලන්න ආතපුන්නික සිටුතුමා අනාථපුන්නික සිටුතුමා කියලා කියන්නේ මේ ශාසනයේ හිටපු විශේෂ කෙනෙක් ප්‍රධාන දායකයා. මෙතුමාගේ අන්තිම කාලය අසනීප වුණාම බොහොම අසාධ්‍ය තත්ත්වයකට වැටුණා. සරියුත් ස්වාමීන් වහන්සේට පණිවිඩයක් කළා මම බොහොම අමාරුවෙන් ඉන්නේ. ඒ නිසා පුළුවන් නම් අපේ ගෙදර විතර පැත්තට වඩින්න. ඒක පණිවිඩකාරී කරියා. බලන්න පින්නතුන් දැන් මේ කාලේ සාමාන්‍ය මේ ධර්මයේ මේ ධර්ම රසාව ගත විදිහ. දැන් 54 කෝටියක් වියදම් කරලා සම්දාන සංඝයා වහන්සේලා 500කට හැමදාම ගම් දීලා තියෙනවා. දැන් අද කාලේ වගේ නම් එහෙම දායක මහත්ෙක් නැති වෙනකොට ඉතින් ස්වාමීන් වහන්සේලා කෝලෙම යන්න ඕනේ. නමුත් එහෙම එකක් නෑ දැන්. දැන් පණිවිඩයක් කරියා මම අමාරුවෙන් ඉන්නේ අනුකම්පා කළා වැඩි. දැන් බලන්න මේ ධර්මයේ කතා කරපු විවේක තියෙන වෙනස. දැන් නකුල තාත්තා බුදුරජාණන් වහන්සේ දකින්න තාත්තාම බුදුරජාණන් වහන්සේ දැන් බොහොම ආයුර්ද වෙලා ඉන්න මේ තාත්තා දිහා බලලා දැන් ඔයාගේ ශරීරේ හරියට දිරත්ත පරණම පරණ කරත්තක් වගේ. කොයින් වෙලාවක රටේ ගන්නවා කියලා කිව්වා. ඒකෙන් අද කාලේ අපි එහෙම කිව්වොත් වයසක සීලා කෙනෙක් නැත්නම් අම්මා කෙනෙක් කියලා අපි ළඟට ආවොත් ආනෑයන්ගේ ශරීරය දැන් නම් මට පේන විදිහට කොයි වෙලේ රටේ ගන්නවා කිව්වොත් එහෙනම් අපිත් එක තරහ වෙන විදියන්නේ. තරහ වෙලා යන්නේ. අපි කියන්න ඕනේ කොහොමද? දුබල වෙච්ච ආ මහත්යන්ට පිළිමත ඉන්නවනේ. එහෙම කිව්වොත් ඔන්න දැන් ගෙදර ගිහිල්ලක් කියනවා ආම්බුරුවක් කියව මම හොඳ ඉන්නවා කියලා. අර බලන්න. ඒක තමයි දැන් මාර්ගඵලලාභී දිවි වෙන්න තියෙන හේතුව. ඇත්ත කතා කරන්නේ නෑ. හැම කෙනාටම කියන්න ඕන හොඳයි සුවපත් වෙනවා ආදාය වෙන්න එපා. එහෙම තමයි කියන්න ඕන. ඉතින් දැන් මේ වෙලාවේ අනාථ පිළිපිට සිටුමා පරිස්සමෙන් නැහිට කියලා ස්වාමීනි මම හරිම අමාරුවෙන් ඉන්නේ. මගේ මේ ඔළුවට බලවත් පිටිනු දෙන්නේ පුරුෂෝ දෙන්නේ පහ කඩයක් දාලා මගේ ඔළුව දෙපැත්තට අදින අබරණා වගේ මට වේදනාවක් එනවා. ඒ වගේම මගේ මේ බඩවැල් ඇතුලේ පුංචි පීයක් අරගෙන තියෙන පීයක් අරගෙන මගේ බඩවැල් මැන්නුම් වෙනවා වගේ මට වේදනාවක් දැනෙනවා. මේ සෝතාපන්න ශ්‍රාවකයෙක්. ඒ වෙලාවේ පරිසාමනාස මොකද්ද මේ මරණාසන්න මොහොතේ ඉන්න මේ සිටුවරයාට කිව්වේ සිටුතුමනි ඔබතුමා හිතන්නේ මේ ඇස විතක්කුව ඒ චක්කුව දැහැ ඔබේ නෙවෙයි කියලා හිතන්න. මේ ඇහැ සම්බන්ධ විඥාණය නම් පවත්න්න එපා. ඒ කියන්නේ ඇහැට රූපයක් ලැබුණාම ඒකත් එක්ක හිත පවත්න්න එපා කියනවා. කන පිළිබඳව හිතන්න මේක අනිත් කියලා යන දෙයක්. මේ කනහා සම්බන්ධ විඥානය පවත්තන් නිසා කියනවා. නාසය පිළිබඳව උන්වහන්සේ මතක් කළා මේ නහයට. ඒකට ගෝචර වෙන ගණස්මඩ ගැන හිතවරම කරන්න එපා. ඒහා සම්බන්ධ හිත පවත්තන් එපා. දිව පිළිබඳව දිව අනිත්‍යයි. ඒ වගේම දිවට ගෝචර වෙන රස අනිත්‍යයි. ඒහා සම්බන්ධ හිත පවත්තන් එපා කියනවා. ඊළඟට කය පිළිබඳව කියන්නේ කය අනිත්‍යයි. කයට දැන ස්පර්ශය අනිත්‍යයි. ඒ සම්බන්ධව හිත පැවැත්වන්න එපා කිව්වා. මනසක් පිළිබඳ ඒ විදිහට කිව්වා. ඉතින් මෙහෙම කිව්වහම අනාථපිණ්ඩික සිරිතුමා කියන අනේ ස්වාමීන් වහන්සේ රටවත් දෙහිම හිතනකොට හරිම පුදුම විදියට දැනෙනවා. ඇත්තටම මේ ජීවිතයේ පිළිබඳ හොඳට තේරෙන මේකට අපි ඇරිලා ඉන්නේ කියව කිසිම වටිනාකමක් නැහැ. ඒ ස්වාමීන් වහන්සේ මෙච්චර හොඳ බණ අපිට මෙච්චර කල් කියුවේ නැති කියලා අහනවා. එතකොට සරියුත් ස්වාමීන් වහන්සේ කියන ওই සුදු ඇඳගත් ගිහියන්ට මේ වගේ දේවල් කියනවා ටිකක් අඩුයි. මොකද එයා මේක තේරුම් ගන්න නැහැ. අනාථ පුණ්‍යික සිටුතුමා මරණයන්දී ඉඳගෙන කියන අනේ ස්වාමීන් එහෙම හිතන්න එපා. ගිහි අපි වගේ අයත් ඉන්නවා තේරුම් ගන්න පුළුවන් අය. ඒ නිසා අපටත් වගේ ගැඹුරු ධර්ම කියන්නේ. දැන් පින්නතුන් දැන් මේක හිතන්නේ නැති කෙනෙකුට මේක අමුතු දෙයක් නෙවෙයි. ඒ ඇහුවා එච්චරයි. නමුත් මේ ආයතන පිළිබඳව හොඳට ගැඹුරෙන් කල්පනා කරන කෙනෙකුට මේකම ඇති නිවන් දකින්න. දැන් බලන්න එක විසුණුහන්සලමක් මේ ආයතන සංවර කරගෙන හිටපු විසුවක්. ඒ අනුරාධපුරේ ඉඳලා තියෙන මහා තිස්ස කියලා ස්වාමීන් වහන්සේ නමක්. මුලාන්සේ සෑගිරියේ ඉඳලා පහළට වැඩම කරලා පින්න පාටි වඩ. ඉතින් කාන්තාවක් තමන්ගේ මහත්යත් එක්ක තරහ වෙලා තමන්ගේ අම්මා තාත්තගේ ගෙදරට යනවා. ලකලස් කියලා. යනකොට දැන් මේ තරුණ භික්ෂුව පාර වඩිනවා. මේ කාන්තාවට මේ භික්ෂුන් වහන්සේ පිළිබඳව ලාමක අදහසක් ඇති වුණා. ඇති වෙලා දැන් මේ භික්ෂුන් වහන්සේ හරියම ඉන්ද්‍රිය සංවර උන්වහන්සේ ප්‍රසිද්ධ ඉන්ද්‍රිය සංවරේ 100ට 100ක් වෙනමින් බලාගෙන වඩින කෙනෙක්. එන්නේ කාන්තාවට හිතන මගේ දිහා බලනවා නම් මේ හාමුදුරුවෝ කියලා හිතුණා. මොකද බලන්නේ. මොකද කරේ හයියෙන් දොරුවට හිනාව. හිනා වෙනකොට මේ බුදුන් වහන්සේ බැලුවා මොකද්ද මේ ශබ්ද කියලා. බලනකොට උන්වහන්සේ අර සතියෙන් බොහෝම ඉන්ද්‍රිය සංවරයෙන් ගිය කර්මස්ථානයක් තුලදී උන්වහන්සේ අට්ටික භාවනාව වැඩ වඩාදී අර hina වෙනකොට දැක්ක දැක්ක විතරයි. ශරීරයක් දැක්කේ නැහැ. දත්තික දැක්ක ගමන් උන්වහන්සේ කාර්තික පඤ්ඤා පහළ වුණාට පැකිලක් වේ. ඒ විලායම වඩින ගමන් උන්වහන්සේක මෙනෙහි කරා පින්නතුනි වඩිනකොටම උන්වහන්සේ පෞකලකුණ සාරහත් වුණා. අර ගන්න ඉන්ද්‍රිය සංවර වටිනාකම. දැන් මේ මිනිස්සයා ගෙදර මිනිස්සයා හොයාගෙන මේ කාන්තාව. මේ හාමුදුරු මගට හම්බුණා. එහුව මේ පැත්තට කාන්තාවක් ගියාද? මෙන්න මේ විදිහේ කාන්තාවක්. ඉතින් ස්වාමීන් වහන්සේ තු රහත් වෙලා. උන්වහන්සේක කාන්තාවක්ද පිරිමිද්ද කියලා නම් දන්නේ මෙන්න මේ පැත්තට අරසකිල්ලක් සංඝයාතුවා. අර බලන්න පින්නතුනේ මේ මේ ඉන්ද්‍රිය සංවර කරගත්තාම තියෙන වටිනාකම. ඒ නිසා මේ ඉන්ද්‍රිය භාවනාව මේ ආයතන සම්බන්ධව ලොකු අවබෝධයක් අපේ පින්නතුන්ලාට තියෙන්න ඕන. එහෙම වුණොත් අපිට හරීම ලේසියි මේ අපාර්ථේ කරා යන්න. දැන් බලන්න මේ ප්‍රාථමික සංවර සීලය. දැන් ඔය සතර සංවර සීලෙන් දෙවෙනි සීලෙන් මම අද කතා කරන්නේ. නමුත් සතර සංවර සීලය ගත්තොත් දැන් ප්‍රාථමික සංවර සීලය රැකෙන්නේ ශ්‍රද්ධාව නිසා. දැන් මේකට පංචිල් රකින්නේ ශ්‍රද්ධාව නිසානේ. අනේ අපේ බුදුරජාණන් වහන්සේ මේ ශික්ෂාපද පහ ගිහියන්ට කඩන් දෙපා කියලා කියන මම මේක ආරක්ෂා කරන්න ඕන කියලා සද්ධාව නිසා තමයි කාතුමක් සංවර සීලය රැකෙන්නේ. ඉන්ද්‍රිය සංවර සීලය රැකෙන්නේ මොකක්ද සාරා? ඉන්ද්‍රිය සංවර සීලය රැකෙන්නේ සිහිය නිසා. සිහිය නිසා තමයි ඉන්ද්‍රිය සංවර සීලය රැකෙන්නේ. එහෙමනම් පින්නතුනි නිවන් දකින්ට අත්‍යවශ්‍ය කරන දේ තමයි සිහිය. සිය නැතුව නිවන් දකින්න පුළුවන්. සිය නැතුව නිවන් දකින්න බෑ. ඒක හොඳටම ඔප් වෙන තැනක් වෙන කොතනද? සතිපට්ඨාන සූත්‍රය. දැන් බලන්න සතිපට්ඨාන සූත්‍රය පිළිබඳව දැන් මේ ධර්මයේ කතා කරන යුගයක් නිසා බොහෝ බෞද්ධ ලොකු අවධානයක් යොමු සතිපට්ඨාන සූත්‍රයටයි මේ. බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී තමයි වගකීම බාරගත්තේ. වගසේ උදාරගත්ත කියලා කියන්නේ උන්වහන්සේ කියනවා මේ සූත්‍ර අවසානයේ මගේ ශ්‍රාවකේ දැන් භික්ෂුවක් හරි භික්ෂුණියක් හරි උපාසකෙක් හරි උපාසිකාවක් හරි හරියට මේ සතර සතිපට්ඨාන වඩනවා නම් දින 7කින් උනත් නිවන් දකින්න පුළුවන් කියලා. එතකොට පින්නතුනේ මුළු ධර්මයේම ඔතන තැනක් නැහැ. අභිධර්ම පිටකෙත් නැහැ, විනය පිටකෙත් නැහැ, සූත්‍ර පිටකේ ඔය විදිහට කියපු තැනක් නැහැ. සතිපට්ඨාන සූත්‍රය විතරයි කියන්නේ මම වගකීම් බාර ගන්න. එහෙමනම් සෑම බෞද්ධයෙක්ම මෙන්න මේ සතිපට්ඨාන සූත්‍රය පිළිබඳ අවධානය යොමු කරන්න ඕනේ. දැන් ඔක තියෙනවා සතිපට්ඨාන හතරක්. කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන. කායානුපස්සනා කියන්නේ මොකද්ද? සතිපස්ථාන කියන කියන තේරු මොකක්ද? සිහිය පිහිටු වීම. එහෙනම් කායානුපස්සනාවේ කර්මස්ථාන 14ක් තියෙනවා. ප්‍රාණාපාන සතියේ ඉඳලා කර්මස්ථාන 14ක්. ඒ කර්මස්ථාන 14න් කියන්නේ මොකක්ද? කය පිළිබඳව සිහියෙන් ඉන්න කියන මොකටද? අවබෝධ කරගන්න. ඒක බං සිහිය තමයි ඕන කරන්නේ. වේදනානුපස්සන විඳීම් පිළිබඳව කියනින්ද කියනවා. දැන් අපි කියුවේ ඇහැ කන නාසය දිව ශරීරයේ මනස කියන මේ ආයතන නිසා අපි මේ වේදනා විඳිනවානේ සැප විඳිනවා දුක් විඳිනවා මධ්‍යස්ථ වේදනා විඳිනවා. ඉන්න තුන විඳලා ඉතින් එතන නතර වෙන්නේ නේද? ආපහු කර්ම රැස් කරනවා. එහෙමනම් සිහියෙන් ඉන්න කියලා මේ මොකද්ද ඉන්නේ කියලා. වේදනානුපස්සනාව කියන්නේ ක්‍රමසුබයක් නෙවෙයි. චිත්තානුපස්සනා කියලා කියන්නේ සිත පිළිබඳව සිහියෙන් කියන අවබෝධ කරගන්න. එහෙනම් මෙතන කියන්නේ සිහියමයි. එහෙනම් භාවනා කරනවා කියලා අපි වෙන බහූත කරන්නේ නැහැ. මම මේ වචනේ පාවිච්චි කරේ අද ගොඩාක් දෙනෙක් භාවනා කරනවා කියලා පින්නතුන මොනවා කරනවද කියලා හිතා ගන්නද. ඉතින් එළි බලනවා. ඊළඟට තව තව දේවල් උදින් යනවා වගේ පේනවා කියනවා. ඒවා ලොකු කරගෙන අර වඩන්න ඕන සිහිය ගැන කිසි කතාවක් නැහැ. එහෙම භාවනාවක් දිනු කරලා නිවන් දකින්න බෑ. බුදුරජාණන් වහන්සේ වදාළේ සිහියමයි. දැන් බලන්න ඒකට උපකාර වෙන්නේ මේ පරියන්කේ භාවනා කරන වෙලාවට විතරක් වාඩි වෙලා ඉන්න වෙලාවට විතරක් නෙමෙයි සිහිය දිනු වෙන්නේ. උන්වහන්සේ සඳහා භාවනා කර්මස්ථාන අපට කියලා දෙනවා. ඉරියාපත භාවනා, සංතගන්න භාවනා, ඒ කියන්නේ යනකොට යනවා කියලා දැනගෙන යනවා. කනකොට මේ කෑම කනවා කියලා දැනගෙන කනවා. ඊළඟට පින්නතුනි ආග්‍රහණය කරනකොට ධර්ම දෙයක් කරනකොටම ඒක දැනගෙන කරනවා. දැන් අපි කෑවට කෑවද කියලා දන්නේ නෑවට නෑවද කියලාවත් දන්නේ නැහැ. එහෙම සිහියක් නැති අපට යථාර්ථය දකින්න බෑ. එහෙමනම් මේ සිහිය දිනු වෙන්නම ඕන. සිහිය නැතුව නිවන් දකින්න බෑ. එතකොට බලන්න දැන් පින්නතුන මේක හොඳටම තේරුම් ගන්න ඕනේ. දැන් මේ බුද්ධ ශාසනේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්ම කොටසක් අපි ඒක හඳුන්වනවා සීසත් ධර්ම නැත්නම් 84000ක් ධර්මස්කන්ධය කියලා. ඔය විනය පිටකේ සූත්‍ර පිටකේ අභිධර්ම පිටකේ තියෙන ධර්මස්කන්ධ. නැත්නම් අද අපට පේන්න තියෙන අර ත්‍රිපිටක පොත් 57ක තියෙනවා. අර ලොකු පොත් ඉතින් මේ ධර්මයේ තුල තියෙන ධර්මය එක වචනයකින් කියන්න පුළුවන්. එක වචනයකින් කියන්න පුළුවන් ඒ වචනේ තමයි අප්‍රමාද. හරියට අර අතාගේ පාසතානේ සියලුම සතුන්ගේ පාසතාන කියන්න පුළුවන් වගේ. ඇත්තිවර තුන ඕනකක් දාන්න පුළුවන් නේ පැටිගේ. අන්න වගේ තමයි අප්‍රමාද කියන වචනේ තුල මේ 84000ක් ධර්මස්කන්ධයම දාන්න පුළුවන්. ඉතින් අප්‍රමාද කියන වචනේ තෝරන තැන තෝරන්නේ මොකද්ද? සිහිය. එහෙනම් බුද්ධ ශාසනය කියලා කියන්නේ සිහියමයි කියනවා. අපි මේ ලොකු දේවල් අල්ලගෙන බැඳුනාට සිහිය තියනවා නම් එතන ශාසනයම තියෙනවා. සිහිය තියනවා නම් එතන අවබෝධය තියෙනවා නම් ඒක අපි සම්පදන්න කියන්නේ. සිහියයි නුවණයි. එහෙමනම් මේ සිහිය දිනු කරගත්තොත් මේ ආයතන නිසා කවදාකවත් අකුසලයක් නම් සිද්ධ වෙන්නේ නැහැ. දැන් මම පුංචි උදාහරණයක් කියන්නම් කාල වේලාවක් ඉක්ම යනවා. දැන් අපි මේ කටින් වචන පිට කරනවානේ. කටින් වචන පිට කරනකොට ඩෝන් ගාලා හිතන්නේ නැතුව දානවා නම් ඔන්න ඒක කිසිවක් නෑ ඒක. යෝනිසෝ මනසිකාරයක් නෑ. හැබැයි වචනයක් පිට කරන්න කලින් අපි හිතනවා නම් සිහියෙන් මම මේ කියන්න යන වචනේ සත්‍යයක්ද අසත්‍යයක්ද සත්‍යයක් නම් කියන්නේ නැහැ. සත්‍යයක් නම් කියනවාද? නෑ හැම සත්‍යෙම නිර්දාන්න ඕනේ නේද? ආ මම ඇත්තම කිව්වේ කියලා එහෙම කියන්න බෑ. එහෙම කිව්වොත් ප්‍රශ්න. ඒක අකුසල් වෙන්න පුළුවන්. ඒ ඇත්තක් හිතනවා මම මේ කියන්නේ ඇත්තම අර්ථයක් සිද්ධ වෙනවද අනර්ථයක් සිද්ධ වෙනවද? ඇත්ත කියන තුලින් අර්ථයක් සිද්ධ වෙනවද අනර්ථයක් සිද්ධ වෙනවද? ඒ වගේම මම මේ කියන්නේ වචන නිසා කුසලයක් සිද්ධ වෙනවද අකුසලයක් සිද්ධ වෙනවද? කොහොම සිහියෙන් හිතන්න පුළුවන් නම් කවදාකවත් කටනසා බොරුවක් කියෙයිද? චේලමක් කියෙයිද? හිස්සතනයක් කියෙයිද? අරුසවතනයක් කියෙයිද? කියෙන්නේ නැහැ. බලන්න ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ මේ ගමනට අවශ්‍ය කරන්නේ සිහියමයි. ඒ නිසා පින්නතුනි සිහිය කියනවා නම් මේ ආයතන නිසා එකම අකුසලයක්වත් නැතුව මේ ධර්මයේ තේරිච්ච දවසේ ඉඳලා කුසලම පුදා ගන්න පුළුවන් මේ සිහිය තියෙනවා. එහෙනම් මේ සිහිය තියෙනකොට ඉන්ද්‍රිය සංවරය හොඳට තියෙනවා. ඒකම පාදක කරගෙන අපේ ඉලක්කය අපිට පතුරා ගන්න අවස්ථාව ලැබෙනවා. මොකද අද ওই පංචශීලය ගැන ගොඩාක් කතා කරනවා. මම ඒ නිසායි අද විශේෂයෙන් මේ ඉන්ද්‍රිය සංවරය ගැන අපේ පින්නතුල්ලාට කියලා දෙන්න ඕනේ. දැන් බලන්න ඉන්ද්‍රිය සංවර වෙන්නේ නැති වෙනකොට මොකද වෙන්නේ? කයෙන් වචනයෙන් දුස්තරික් කරනවා. දැන් බලන්න මේ ඉන්ද්‍රිය සංවරේ නැති වුණාම සාමාන්‍යයෙන් අපි කියන්නේ සිහිය නුවණ නැහැනේ. සිහිය නුවණ නැති අයට අපි කියනවා දැන් කෙනෙක් අපලියට පාර යනවා. අඳුමත් අපලියලයි, හැතිරීමත් අපලියලයි. මිනිස්සු කියන්නේ සාමාන්‍ය ව්‍යවහාර මේ මනුස්සයාට උරුවක් නැද්ද මන් දන්නේ. සිහියක් නැද්ද මන් දන්නේ මේ මිනිස්සුන්ට කියලා කියන්නේ. කියනවා. අර දැන් සිහිනුවන තියෙනවා නම් ඉන්ද්‍රිය සංවර වෙනවා. ඉන්ද්‍රිය සංවර වෙනකොට පින්නතර මොකද වෙන්නේ? කයෙන් වචනේ සිතින් වැරදි කරන්නේ. කයෙන් වචනේ සිතින් වැරදි කරන්නේ නැති වෙනකොට සතර සතිපට්ඨාන වැඩෙනවා. බොජ්ජංග වැඩෙනවා. අමා මහ නිවන ආස්වාද කරගන්න ලැබෙනවා. ඒ නිසා පින්නතර මේට වඩා ගොඩාක් මේ ආයතන ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ඉතින් මෙහෙම කිව්වට කවුරු තමනාප වෙන්න එපා. බොහොම කරුණාවෙන් මම මේ වචනේ පාවිච්චි කරන්නේ. සාමාන්‍ය මිනිස්සුත් කියලා ඉපදුණා පිරිසංගත සත්‍යකමේ තමයි අපේ හිත. මේ කිසිය නැත්තම්. දැන් බලන්න ගෙදරක බල්ලෙක් හදනකොට ඌට ඉතින් මස් මාංශය හොඳ පන්නලා දෙනවා නම් ඌ ඇලෙනවා. වැට ගන්නකොට උනාවනකොට ඉතින් හරි ආදරෙන් ඇල්ලා ඉන්නවා. ඌ අකමැති කෙනෙක් වෙනකොට ඌ බොරනවා. උඩ දේශේ. ඉතින් ඔය බල්ලා අවුරුදු 15ක් විතර ජීවත් වුණත් ඌට ඇලීමයි ගැටීමයි හැර වෙන එකක් නැහැ නේද? මිනිස්සෙක් වුණත් ඉතින් සින්නතුනි ප්‍රේමනාප දෙයට ඇලෙනවා, අකමැති දෙයකට ගැටෙනවා. කොහොම හිතුවත් මේ දෙන්නගේ වෙනස මොකක්ද? නේද? එහෙමනම් අපි මේක හොඳට තේරුම් ගන්න ඕනේ. මේක තේරුම් ගත්තේ නැත්නම් මේ ලැබිච්ච අවස්ථාව විකාම්ම සංකාය දාපු පිරිසක් බවට පත් වෙනවා. ඒ නිසා සිහිය දිනු කරගෙන මේ ලැබිච්ච අවස්ථාව කල්ප කෝටි සත සහස්‍ර ගණනකින් ලැබෙන ප්‍රයත්නයක්. මනුෂ්‍ය ජීවිතයක්. කල්යාණ මිත්‍ර සම්පත්‍ය බුද්ධ ශාසනය ශ්‍රී සද්ධර්මයේ ශ්‍රම සම්පත්‍ය ලැබෙන්න තියෙන හැම දෙයක්ම ලැබිච්ච අවස්ථාවක් මේ අවස්ථාව. ඒ නිසා පින්නතුනි මේ ගමන යන්ත ධර්මයේ දැනගන්න ඕනේ. ධර්මය දැනගන්නකොට තමයි බුදුරජාණන් වහන්සේ ගැන අසීමිත ගෞරවයක් ඇති වෙන්නේ. එදා වක්කලි ස්වාමීන් වහන්සේ වදාළේ වක්කලි මාව දකින්න ඕන නම් ධර්මය දකින්න. ධර්මය දැක්කහම මාව දකින්න පුළුවන්. එහෙනම් මේ පින්නතුලාට අපිට කියන්න තියෙන්නේ බුදුරජාණන් වහන්සේ දකින්න නම් මේ අපිට මේ අද බොහොම සුලභව අපේ පිනත මේ ලැබිලා තියෙන මේ ධර්ම ඉගෙන ගන්න. ධර්ම ඉගෙන ගන්නකොට පින්නතුන පුදුම ශ්‍රද්ධාවක් ඇති වෙනවා. අනේ මම මේ සරණ ගිහිල්ලා තියෙන්නේ මේ වගේ බුදුරජාණන් වහන්සේ නමක් නේද? මේ වගේ සරුවත්යන් වහන්සේ නමක් නේද කියන ලොකු ප්‍රසාදයක් ඇති වෙනවා. ඒ ප්‍රසාදෝම පාදක කරගෙන අපට ඒ අමා මහ නිවන සාක්ෂාත් කරගන්නට අවස්ථාව ලැබෙනවා. එහෙමනම් අද අද මේ ධර්ම දේශනාව පින්වත් සම්මදනාතම ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්නට ආයතන පිළිබඳව මේ ඉන්ද්‍රිය පිළිබඳව ටිකක් අවධානය යොමු කරන්ට මේ දේශනාව යම් තරමකට හරි උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.